අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ වශයෙන් පාදේ ස්පර්ශ වීමේදී අඩි 7-8කට වඩා හිත එකකව සක්මන් කළ හැකිය. ඒ අවස්ථාවේදී නොදැනුවත්වම পায় තැබීම ඉක්මන් වේ. සතියේ කෙරෙහි හොඳින් පිළිටයි. සිතේ සේවන බව හොඳට දන්නවා. ඒ දෙකටම පවත්වා ගැනීමට සුදුසුද නැද්ද පහදා දෙන්න. ඒ විදිහට වේගය ඉක්මන් වුණාට එච්චරම හිතතර කරගන්න දෙයක් ඇත්තේ නෑ. වම දකුණ වැටෙන වෙලාවේ වමට වෙනස්ව දකුණ වැටෙනවද නැත්නම් වමයි දකුණයි සමානව වැටෙනවද මොනවද වැටෙන්නේ කියන කාරණාව මේ ලිපිය අඩංගු වෙලා නැහැ. ඒ නිසා ඒක කියනවනම් ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිවම ඇත්තටම අවධානය සක්කරල යෙදিলা තියනවාද කියලා. ඒ නිසා ඒ කාරණාවයි ඊටාම වැදගත් වෙන්නේ. අපි අර මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා කියනවා වගේ ඇවිදිනකොට වැටෙන කාරණාව ලියන්නේ නැතුව මට හොඳට වැටුණා සතිය හොඳට තිබ්බා කියවට එච්චර සාක්ෂි ඔප්පු වෙන්නේ නැහැ උසාවියේදී. උසාවිදී සාක්ෂි වෙන්නේ වම තියෙනට වැටෙන්න විලුඹද මුළු පතුලමද තද ගතියද ගොරෝසු ගතියද මොනවද වැටෙන්නේ කියන කාරණාව දානවනම් හරි වටා මේ ආධුනිකයේ හොඳ භාවනා උත්සාහයක් තියෙන්නේ කිලියපෙකන කැමැතිද හිටගෙන එහෙම නැත්නම් අත උසලා ඒ කාරණා ටික සභාවට ඉදිරිපත් කරන්න මන්ට දැනගන්න ඕනුනේ ඇවිදිනකොට වැටුනේ මොනවද කියන එක සරයි ස්වාමීන් වහන්සේ පාදේ තබනකොට කොළවේ හොඳට ස්පර්ශ වන බව දැනෙනවා. නැවතත් ඒක වම් දකුණු වශයෙන් හොඳට ස්පර්ශ වෙන බව දැනෙනවා. එතකොට සිත ඒක හොඳට සිතට අවබෝධ වෙනවා. ගමනක් මම වෙනවා. එතකොට ටිකක් අර ඉක්මන් වීම සුදුසුද නැද්ද? නෑ මගේ මං අහන ප්‍රශ්න නෙමෙයි උත්තර දෙන්නේ. මං අහන්නේ වෙන පැත්ත. ඉක්මන් වෙන එක ගණන් ගන්න එපා. ඒක නෙමෙයි. හොඳට වැටෙනවා කියවට වෙන කෙනෙකුට තේරෙන්නේ නෑ. වැටෙන්නේ මොකක් තද ගතියද, බුරුල් ගතියද, සීතලද, විලුඹද, බල ලේ වකේද, දනි ඇඟිලි වලටද කියලා වැටෙන දේ කියමනට මම අනිකට ආදර්ශයක් දෙන්න හදා. තමන්ට හොඳට වැටෙනවා කිව්වට මේ ඒක නිකන් මේ අහසේ චිත්තදින්ද හදනවා වගේ. සැහැල්ලුවෙන් විලුඹ කකුල ස්පර්ශ වෙන බව දැනෙනවා. කකුල කියලා මෙතෙන්දී අදහස් කරන්නේ කොයි කැලේ? විලුඹ වගේ හැටිය. අන්න ඒක ගන්න දැන් ප්‍රශ්න කීයක් අහන්න ඕනද කියලා බලන්න. සීතල ගතියට විලුඹ ස්වභාවය බව දැනෙනවා. හොඳට හිත කකුල සැහැල්ලුවෙන් දැනෙනවා. ඒ ටික කිව්වට පස්සේ විලුඹ දැනෙන්නේ මට සීතල ගතියට වැටෙනවා කිව්වට පස්සේ මම මහන්සි වෙච්ච එකේ මට ප්‍රතිඵල දෙකක් හම්බෙලා තියෙනවා. මොකද මං ප්‍රතිවල දුන්නට තරහට නෙමෙයි තව ප්‍රශ්නයක් අහන්නේ. සභාවට මේ ගත් එක්කනාටම දෙකක් තුනක් අයින්කොට අනිකට ත්‍රිදෙනෙ හින්දා. වමේ දකින සීතල ගතිය සහ දකුණ ගැන සීතල ගතිය අතර වෙනසක් තියනවාද? වමේ දකුණ මෙලෙක් ගතිය සහ දකුණට දැනෙන මෙලෙක් ගතිය වෙනසක් තියනවාද? වමේ දකුණේ දෙකේම විලුඹද දැනෙන්නේ? ආන්නේ කියන ප්‍රශ්නයක් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? වමේ දකුණේ දෙකේම විලුඹ වගේ ස්වභාවය දැනෙනවා. සීතල ගතිය දෙකටම දැනෙනවා. ඒ කියන්නේ වෙනසක් ඇත්තේ නැහැ. වමේ දකුණේ වෙනසක් දකින්න බෑ. ඒකෝට අපිට ඕන වුණොත් වම තියලා වම කියලා මෙනෙහි කරන්න දකුණ තියලා දකුණ මෙනෙහි කරගන්න බෑ. මම දකුණ කියලා තමයි මෙනෙහි කරන්නේ. එතකොට තමයි දැනෙන්නේ. ඔව් ඒ දැනෙන දේ පුළුවන් තරම් වෙන් කරලා ඇල්ලුවොත් තමයි මේ කයල හරකා මේ කමී හරකා කියලා ඇල්ලුවොත් තමයි භවනාව යන්නේ. දෙකම සමානයි කිව්වොත් ඒ කියන්නේ වම තියනවා දකුණ කියන්නේ ඉඳ තියනවා දකුණට ආයේ වම කියලා මෙනෙහි කරන්න ඉඳ තියනවා මේ දෙකේ වෙනසක් නැත්තම්. මෙනේ කරන්න පුළුවන් නම් ඒකෙන් කටවතේ නොකිය කිය වෙන වෙනසක් තියෙනවා කියලා. ඒ නිසා අමාරුයි. මම මේ දෙන ප්‍රශ්නට උත්තරය හොයන්න අමාරු. නමුත් එතන උත්සාහ කෙරුවොත් තමයි අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්. ඒ නිසා බලන්න වම තියෙන උඩත් මට වැටෙන්නේ විලුඹපද, දකුණ තියෙන උඩත් මට වැටෙන්නේ විලුඹපද, වම තියෙන උඩත් සීතලමද, දකුණකටත් සීතලමද, වම තියෙන උඩත් මෙලෙක් ගතියද, දකුණකටත් මෙලෙක් ගතියද? එහෙම නැත්නම් මේ දෙක අතර යම්ම වූ වෙනසක් මෙන්න මේ වෙනස හරහා තමයි අපි අනිච්චන් දුක්ඛන් තේරුම් ගන්න හදන්නේ. සමානයි කියලා දකින්න තමයි අපේ හිත නිතරම කට උතර දෙන්නේ. සමානව දකින්න කියලා බුදුහාමුදුරෝ කියන්නේ නිත්‍ය සංඥාව කියලා. අනිත්‍ය සංඥාව වහයලා ගන්නයි කට උත්තර දෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ මෙයා කතා කරලා කතා කරලා කතා කරලා කියනවා අඩු ගානේ වම් පායේ දකුණු පායේ වෙනසක් නැද්ද? අපි හිතමු ධම් කිසි වෙලාවකට දැක්කයි කියලා. ඒක හැබැයි අමාරුයි. මම දන්න ප්‍රශ්නේ අහන්න ලේසි උත්තර දෙන්න අමාරුයි. එහෙමනම් ඒක නාට කමඨාන් සුද්ධ කළ දෙන්න පුළුවන්. වම් පය උනත් තියාන තියාන තියාන තියාන යනකොට ඉස්සල පයේ දෙවෙනි පයේ තුන්වෙනි පියවරේ හතරවෙනි පියවරේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. බොහෝම සියුම්. අන්න ඒකෙන් තමයි අපි මල් මාලයකට මල් ලැබුණා වගේ භාවනා දියුණු කරන්නේ. ඒ ශානි දවසේ සක්මන් කරනකොට වේගය ගැන කලබල වෙන්න එපා. ඒක ඇඟට කියන්නේ කැමැති වේගයක යන්නේ කියලා. වැටහෙන දේ පය තියෙනකොට වැටහෙන දේ මෙලෙක් ගතිය විලුමට වැටෙනවා ඒ වලට තව තව කරුණු එකතු කරන්න අහුලන්න ඒක ඔක්කොම වார்த்தාවට දාන්න දැම්මොත් මේ ඔක්කොම ඉන්න ස්වභාවය ඇයිට ඒක ලොකු ආදර්ශයක් වෙනවා. අපි කතා කරනකොට අත්දැකීමත් සාපේක්ෂව කතා කරන්න. එහෙම නැත්නම් අපි හිතේ තියාගත්ත දෙයක් කතා කරා වගේ පේනවා. එහෙම නොවි අත්දැකීම සාපේ අත්දැකීම වැඩි කරගන්න නම් මේ කමඨාන් සුද්ධ කිරීමමයි වැදගත්තේ. ඒකෙදි මේ මේ පොඩි කට්ටියට කතා කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ටක් ගාලා කතා කරනවා. මේගොල්ලෝ කියනවා හරි පැහැදිලිවම. මේ අපේ ලොකු වෙන්න ලොකු වෙන්න අපි නිත්‍ය සංඥාට යනවා වමත් එකයි දකුණත් එකයි කියාගෙන නමුත් අපි පුළුවන් තරම් සියුම් ભેදය ඒකට කියනවා විචාර බුද්ධිය කියලා මීමන්සා නෝන කියලා එහෙම නැත්නම් ධම්ම විචේ කියලා අන්නේ වෙනස දැක්කන්නාසුලට ওই විදිහටම කරන ගමන් භාවනා කරනත් වගේම වාර්තාවටත් ඇතුළත් කරන්න කියලා කර්ණාවේ මතක් කරනවා අපි යනවා ඊගා ප්‍රශ්නේ